සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පෙර දේශනාවේදී විමුක්තායතන සූත්‍රයේ පස්වන විමුක්තායතනය දක්වා සාකච්ඡා කළා. අද එම පස්වැනි විමුක්තායතනය පිළිබඳව දේශනාවේ එතැන් සිට ඉතිරි කොටස ඔබ වෙනුවෙන් දේශනා කරන්නට සූදානම් වෙන්නේ. යතා අපිච්ච ක්වස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සොග්ගහිතං හෝති. සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය. දේශනා කරන වෙලාවක් නෙවෙයි ශ්‍රවණය කරන වෙලාවක් නෙවෙයි සජ්ජායනා කරන වෙලාවක් නෙවෙයි සිතින් ධර්මය මෙනෙහි කරන වෙලාවක් නෙවෙයි අවසාන විමුක්තායතනෙ පින්වතුනේ අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති එක්තරා සමාධි නිමිත්තක් වඩන වෙලාව විදර්ශනාමේ වශයෙන් හෝ සමතමේ වශයෙන් හෝ වඩන්නා වූ සමාධි නිමිත්තක් කමඨහන මේ කියන්නේ භාවනා අවස්ථාව ඔන්න අවසාන විමුක්තායතනය. අඤ්‍යතරෝ සමාධි නිමිත්තං අඤ්‍යතරං සමාධි නිමිත්තං එක්තරා සමාධි නිමිත්තක්. කුමන හෝ සමාධි නිමිත්තක් සුග්ගහිතං හෝති. මොකද මේ සුග්ගහිතං හෝති කියන්නේ? ගහිතං හෝති කියන්නේ ගන්නා ලද්දා වෙයි කියන එක. ඒ කියන්නේ අරගෙන කියන අදහස. සමාධි නිමිත්තක් ගන්නා ලද්දේ වෙයි. ඒ කියන්නේ අරගෙන තියනවා. සුග්ගහිතං කියන්නේ ගහිතං කියන්නේ ගන්නා ලද්දේ වෙයි. සුග්ගහිතං කියන්නේ මනාව ගන්නා ලද්දේ වෙයි. මොකද්ද මනාව ගන්නවා කියන්නේ? සමාධි නිමිත්තක් ගන්නා ලද්දා වෙයි. මනාව ගන්නා ලද්දා වෙයි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මනාව සමාධි නිමිත්තක් ගත්තා. වඩන්ද. මොකද්ද මනාව ගන්නවා කියන්නේ? ඔව්. මොකද්ද හරියටම ගන්නවා කියන්නේ? මෙතන මනාව ගන්නවා කියලා කියන්නේ පින්වත්නි මනවින් භාවනා කර්මස්ථාන දෙන්නා වූ ව්‍යක්ත විශාරද කමඨහන් දෙන නිවැරදි කල්යාණ මිත්‍ර ගුරුවරයෙකුගෙන් ඒ සමාධි නිමිත්ත උද්ග්‍රහණය කරනවා කියන එකයි. වැටහෙනවද? ඒ භාවනා කමඨහන එහෙමත් නැතිනම් ඒ සමාධි නිමිත්ත මනාව ගන්නවා කියලා කියන්නේ පින්වත්නි නිවැරදි ගුරුවරයෙකු යටතේම මනාකොට ඒක ලබා ගන්නවා කියන එකයි. සුග්ගහීතං කිව්ව එකයි. නිසි පරිද්දෙන්ම ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? පින්වත්නි සුමනසිකතං මනාකොට ඒ සමාධි නිමිත්ත මෙනෙහි කරනවා. සූපධාරිතං මනාකොට දරනවායි සමාධි නිමිත්ත. සුප්පටි විද්දං පඤ්ඤාය සුප්පටි විද්දං පඤ්ඤාය කියන්නේ ප්‍රඥාවෙන් ඒ සමාධි නිමිත්ත විනිවිද දකින්න පින්නතොයි. මේක ඊටාම දියුණු මට්ටමක් පින්නවත් නේ. තමන්ගේම ප්‍රඥාවෙන් ඒ සමාධි නිමිත්ත විනිවිද දකිනවා. මොකද්ද සමාධියක් කියන්නේ? සමාධිය කියලා කියන්නේ සතිය නෙමෙයි. සති සමාධි දෙක එක වගේ. නමුත් එකක් නෙමෙයි. මොකද්ද සතිය සහ සමාධිය වෙනස? සතිය කියලා කියන්නේ සමාධිය ඇතිවීම පිණිස පින්නතුනේ පිහිටන මාවතක්. සතිය උපදවාගෙන ඉන්න කෙනාට උපදවාගත් සතිය තුලින් තමයි පින්නතුනේ සමාධිය සමාධිය උපදින්නේ. එතකොට සමාධිය කියන්නේ කුසල සිත් පිළිබඳව පින්නතුනේ පවතින ඒකාග්‍රතාවය. මේ සිත කියන එක පින්වත්නි නොඑක් නොඑක් අරමුණු වල දුවන එකක්. මේ හිත හරියට පින්වත්නි ලණුව කඩාගත්තු ගවයෙක් වගේ. ලණුව කඩාගත්තු ගවයෙක් වගේ. කොතන දුවනවද කාගේ කුඹරද කියලා ඒක අපයට තේරෙන්නේ මේ සිතත් එහෙමයි පින්නතුනේ. එතකොට මේ සිත නොඑක් නොඑක් අරමුණු පස්සේ දුවනවා. ඒ කියන්නේ පන්ධනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං නේද? මේ සිතේ ස්වභාවය මේ කියන්නේ. මේ සිත නොඑක් නොඑක් අරමුණු ගන්නවා පින්නතුනේ. සැලෙනවා හරියට දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ. අරමුණු අරමුණු පාසා සැලෙනවා. රකින්න අමාරුයි. වළක්වන්න අමාරුයි. හරියට අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පනින්නේ ගහෙන් ගහට ගහෙන් ගහට පනින වඳුරා වගේ. වඳුරේ ගහක් අතාරින්නේ නිකන් නෙමෙයි. එහෙනම් පනින්නේ යතින්ද කියලා අල්ලගෙනයි පින්නතනේ. අපි හැබැයි මල් නෙලන්නෙත් එහෙමමයි. අපෙත් තියෙන්නේ ඒ ස්වභාවයම තමයි. යථාපි පුප්පරාසිම්හ. දැන් බලන්නකෝ දේශනාවේ කියනවා හරිම ලස්සන වටිනා උපමාවක්. යම්කිසි විදිහකින් මල් නෙලන මිනිස්සෙක් මල් නෙලලා කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ මල් නෙලන කෙනෙක් මල් නෙලලා සෑහීමකටපත් වෙන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් මේක දේශනාවේ නම් උපමා කරන්නේ මේ කාම වස්තුන් හොයලා ලෝකෙ මිනිස්සු ඒ වගේ සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා. නමුත් සිතේ ස්වභාවය දකින්න මේ උපමාව හරි වටිනවා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං මල් නෙලන්නා වූ මල් කරුවෙකුගේ සිත දැන් ඔබ හිතන්න ඔබ යනවා මල් නෙලන්න මල් උයනක් මැදට මල් ගසොත් හුඟක් තියෙනවා ඒ මල් ගස්වල මලුත් හුඟක් තියෙනවා දැන් ඔබ මල් නෙලනවා මල් නෙලන්න බෑ හදිස්සියට මල් නෙලනකොට ඇඟිලි තුඩු දෙකෙන් එක මලක් අල්ලන්න ඕනේ නේද අපි ඇඟිලි තුඩු දෙකෙන් එහෙමත් නැතිනම් අපි අතින් එක මලක් නෙලන්න ඒ මල අතින් අල්ලනකොට හිත කොහෙද? හිත කොහෙද තියෙන්නේ? අපි එක මලක් නෙලන්න ඒ මලේ අත තියෙනකොට අත ඒ මලේ තියෙනකොට හිත කොහෙද කියලා යහන්නේ. හිත ඊළඟ මලේ. හුඟක් මල් නෙලද්දී එහෙම තමයි. ඕනම තැනකදී අපිට වෙන්නේ ওই ටිකනේ. මේ ප්‍රශ්නේ ඉවරයි නෙලන මලේ නම් හිත තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අත ඒ මලේ වුණාට හිත තියෙන්නේ නෙලපු නැති මලකනේ. බලන්න මේ උපමාවේ අපිට හොඳට විමසන්න තියෙන දෙයක් ඉන්නත් නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට නෙලන මලේ හිත තියාගන්න කියලා. එහෙත් එක අතකින් එක මලක් අල්ලනකොට හිතෙන් අල්ලන්නේ ඒ මල නෙවෙයි ඊට එහා පැත්තේ තියෙන වෙන මලක්. දැන් මෙහෙම නෙලාගෙන නෙලාගෙන ගිහිල්ලා පින්නතුනේ ඔලුව උස්සලා බලනකොට පින්නත් පේන්න තියෙනවා වෙන මල් ගහක්. මලක් නෙමෙයි. දැන් හිත කොහෙද? අත මේ මල් පඳුරේ මේ මල් පඳුරේ තව මල් ඕන තරම් නෙලන්නක් තියෙනවා ඒත් හිත ඒ මල් පඳුරේ දැන් Tamange වත්තේ තියෙන ඔය මල් ටික ඔහොම ඔහොම අත එකක හිත එකක තිය තිය නෙලාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔලුව උස්සලා බලනකොට වැටෙන් එහා පැත්තේ පේනවා තවත් මල් පඳුරක් දැන් අතගත මේ වත්තේ හිත හිත එහා වත්තේ වඳුර හොඳයි නේද හිතන්න බලන්න නොඑක් නොඑක් අරමුණු වල සැලි සැලි සැලි සැලි මේ හිත දුවන හැටි අන්න ඒ නොඑක් නොඑක් අරමුණු වල සැලමින් සැලමින් සැලමින් යන සිත එක කුසල අරමුණක ඒකාග්‍රතාවයකට ගන්නවා කියන එක ලේසි නෑ. නමුත් සමාධිය කියන්නේ පින්වත්නි අන්න ඒ කුසල සිත් පිළිබඳව ඇතිවන්නා වූ එකඟ භාවයයි ඒකාග්‍රතාවයයි. කියන්නේ අන් සියලු තැන්වල විසිරෙන හිත විසිරෙන සියලු දේවල් කුසලය කෙරෙහි ගොනු කිරීම සමාධියෙන් කරන්නේ හරියට මොන වගේද ටෝච් එකක් වගේ ටෝච් එකක පින්වත්නි බැටරි කෑලි 10ක් දාලා ටෝච් එකක් දැල්ලුවත් ඒ ටෝච් එකේ අර බල්බය වටා තිබෙනා වූ ආවරණය පොල් කටුවක හැඩයෙන් තියෙන්නේ මේ කොටස නැත්තම් මොකද වෙන්නේ ආලෝකය විසිරෙනවා ඒ විසිරිච්ච ආලෝකයෙන් සමීපයේ තියෙන දේවත් බලා ගන්න බෑ. එහෙත් අර ආවරණයෙන් කරන්නේ මොකද්ද? හැමතැනම විහිදෙන්නා වූ ආලෝකය අපේක්ෂිත අරමුණ බලා ගැනීම සඳහා එකතු කිරීමක්, ඒකාග්‍ර කිරීමක්. එතකොට සමීපයේ තියෙන දේ නෙමේ දුර තියෙන අරමුණ වුණත් දුර තියාම දකින්න පුළුවන්ද බැරිද? දුර තියාම දකින්න පුළුවන්. මේ ඔබෙත් මගෙත් සිතෙන් මේ නිවන දකින්න බැරි එකක් නෙමෙයි. දකින්න බැරි අපේ සිත විසිරිලායි තියෙන්නේ. ආර්ය සත්‍ය දකින්න බැරි එකක් නෙමෙයි. නමුත් සිත විසිරිලායි තියෙන්නේ. ඒක තමයි කිව්වේ වික්කිට චිත්තෝ නේකග්ගෝ සද්ධම්මං නච පස්සති. විසුරුණු සිතෙන් සද්ධර්මයේ දකින්නවා කියලා එකක් වෙන්නේ නැහැ කියලා. සියලු තැන්වල විහිදෙමින් පැතිරෙමින් යන සිත කුසල පක්ෂයේ පින්නතුන එකඟ කරන්න ඕනේ. ඒක තමයි සමාධිය කියන්නේ. එතකොට ඇයි මේකට සමාධිය කියලා කියන්නේ? සමාධිය කියලා කියන්නේ කුසල සිත් පිළිබඳව තිබෙන එකඟ භාවය. ඇයි මේකට සමාධිය කියන්නේ? සමාධාන වශයෙන් යෙදෙන නිසා පින්නතුනේ සමාධිය කියලා කියනවා. සමාධාන වශයෙන් යෙදෙන නිසා. මොකද්ද සමාධාන කියන්නේ? අර ඉහත කිව් පරිද්දෙන් චිත්ත චෛතසික සියල්ල ඒතන මේතන විසිරෙන්න නොදී පින්නතුනේ විසිරෙන්නට නොදී එක අරමුණක පිහිටුවාලීම තමයි සමාදානය කියන්නේ. දැන් පංචශීල සමාදානය කියනවනේ. සමාදානය කියලා කියන්නේ ප්‍රාණඝාත කරන්න පුළුවන්, අදත්තාදාන කරන්න පුළුවන්. ඒ අදත්තාදානවල ලොකු ඒවා හොරකම් කරන්නත් පුළුවන්, බොඩි ඒවා හොරකම් කරන්නත් පුළුවන්, හොඳ අයගේ ඒවා හොරකම් කරන්නත් පුළුවන්, නරක අයගේ ඒවා හොරකම් කරන්නත් පුළුවන්. ප්‍රාණඝාත කිව්වම සිල්වතුන් මරන්නත් පුළුවන්, දුසිල්වතුන් මරන්නත් පුළුවන්. නමුත් කරන්න පුළුවන් ඔය ඔක්කොගෙම්ම ගලවලා විසිරෙන්න නොදී සිල්පද පහක් ඇතුලේ පිහිටුවන නිසා සමාදාන කියනවා. අපේ මුළු මහත් චර්යා පද්ධතිය පිහිටුවලා තියෙන්නේ මේ සිල්පද පහක් ඇතුලේනේ. ඒ නිසා තමයි සමාදානය කියන්නේ. එතකොට සමාධි කියලා කියන්නේ ඒක නිසා ඒ ඒ නොයේ අරමුණු වල විසිරෙන්නා වූ චිත්ත චෛතසික සිත විතරක් නෙවෙයි සිටි විලිපවා එකම අරමුණක පිහිටවන එක තමයි සමාදානය කියන්නේ. අන්න ඒ සමාදානයෙන් යුක්ත නිසා සමාධි කියලා කියනවා. ඊළඟට පින්වත්නි කියනවා මොනවද දැන් සමාධියේ ලක්ෂණ සමාධියේ ලක්ෂණය මොකද්ද කියලා අහනවා. සමාධියේ ලක්ෂණය තමයි පින්වත්නි වික්ෂේප නොවීම. වික්ෂේප නොවීම කියලා කියන්නේ නොඑක් නොඑක් නානාවිද ආලම්භනයන් පසුපස නොයෑම. ආලම්භනයන් කියන්නේ රාග නිස්සෘත වූ, ద్వේෂ නිස්සෘත වූ, මෝහ නිස්සෘත වූ පින්වත්නි නොඑක් අරමුණු පස්සේ දුවන්නේ. සමාධිගත වෙච්ච හිතක් පින්වත්නි නොඑක් අරමුණු පස්සේ දුවන්නේ නැහැ. රාග ద్వේෂ ඇසුරු කරන නොඑක් නොඑක් වෙන වෙන අරමුණු පස්සේ සමාධිගත හිතක් හිතක් දුවන්න ඇතිනොත්. ඒක තමයි සමාධියේ ලක්ෂණය. එහෙනම් මේ හිත කොහොමද? දැන් මේ සමාධිගත සිත එහෙනම් කොහොම ඇද්ද පින්වත්නි? සමාධිගත හිත දිහා අපිට පින්වත්නි දකින්න වෙන්නේ හරියට ඉන්ද්‍රකීලයක් වගේ. ඇයි ඉන්ද්‍රකීලය හතර දිශාවෙන් මේන හුලඟෙන් කම්පා වෙනවද? කම්පා වෙන්නේ සමාධිගත හිත කොතනකවත් සැලෙමින් විඩාවටපත් වෙමින් දුවන්නේ නැහැ අපේ හිත කොහොමද? අපේ හිත ඕනෑ වෙලාවට අපි ළඟ අපිට ඕනෑ වෙලාවට බලපුවාම අපි ළඟම තමයි නැත්තේ හිත. වෙන හැමතැනම දුවලා. කන වෙලාවට බත් පිඟානේ නැහැ හිත. නිදන වෙලාවට ගත ඇඳේ තිබ්බට හිත ඇඳේ නැහැ. හිත ඔෆිස් එකේ. හිත මේ ටික කරන්න තියෙන්නේ. S2 පියාගත්තට ඔෆිස් එකේ හිත. ගත ඔෆිස් එකේ තිබුණට හිත සමහර වෙලාවකදී ගෙදර. ගත ඔෆිස් එකේ පුටුව උඩ සමහරුන්ගේ හිත ඇඳේ. බලන්නකෝ. ගත බන මළුවේ සමහරුන්ගේ හිත ඇඳේ. මේ ඇයි? ඕනතන ඉන්නේ හිත. ඒ ඒ ඒ ඒ තැන්වල දුවනවා. අපිට අල්ලා ගන්න බෑ. ඒකාග්‍රතාවයක් නැහැ. එහෙනම් ඔන්න සමාධියේ ලක්ෂණය තමයි නොඑක් නොඑක් අරමුණු පස්සේ දුවන හිත. එහෙම විසිරෙන්නට නොදී පවතිනවා. ඊළඟට පින්වත්නි මේ සමාධියේ කාර්යභාරය මොකද්ද කියලා බැලුවොත් සමාධියේ කාර්යභාරය මේකට පින්වත්නි අට කතාවේ රසය කියලා කියනවා සමාධියේ රසය සමාධියේ රසය කියලා කියන්නේ සමාධියේ කාර්යභාරය කියන එකයි සමාධියේ කාර්යභාරය තමයි පින්වත්නි දේශනාවේ කියනවා වික්ෂේප විද්වංසනය හෙවත් නොසන්සුන් බව නැති කිරීම. සමාධියක් නැති හිත සැලෙනවා. හරියට මොන වගේද? අර පෙර කිව්වේ දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ. අරමුණු පස්සේ දුවන හිත එහෙමයි. නමුත් සමාධිගත සිත එහෙම නෙමෙයි. එහෙනම් සමාධියේ කාර්යභාරය තමයි පින්වත්නි වික්ෂේප විද්වංශනය. ඒ කියන්නේ පින්වත්නි සිත විසිරීමට නොදී තබා ගැනීම. නොසන්සුන් භාවය නැති කිරීම. ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා යම්කිසි විදිහකින් දැන් සමාධියක් ඇති වුණාට පස්සේ ඒ සමාධිය ඇති වුණා මම මේ සමාධියකටයි පැමිණිලා ඉන්නේ කියලා වැටහෙන්නේ කොහොමද? සමාධිය බොහෝ දෙනෙක් වරද්දව ගන්නවා. යම් යම් අය භාවනාව ආරම්භලා ආලෝක සංඥාව පහළ වුණාම ඒ ආලෝක සංඥාව පවා සමාධිය හැටියට සමහරු දකිනවා. දැන් තවත් සමහර අවස්ථාවන් වලදී භාවනාවක් කරනකොට පින්න තුනේ ටික වේලාවක් ඒ භාවනා ආරම්මණයෙහි ඉන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික Tamanට දැනෙනවා පින්නතන මේ කය සැහැල්ලු වෙන භාවයක්. දැන් ඔන්න එතකොට ඉතින් අපේ කමටහන අතහැරෙනවා. කමටහන අතහැරලා දැන් හිත තියෙන්නේ කොහොද? ඔන්න සමාධියක් ඉන්නේ දැන්. ඔන්න දැන් සමාධියක් ඉන්නේ. ඊළඟට මොකද වෙන්නේ ඔන්න පින්නත් නේ මහ පොළොවෙන් ඉහළට එසවෙනවා වගේ හැංගෙන්න පටන් ගන්නවා. දැන් මහ පොළොවේ නෙමෙයි ඉඳගෙන ඉන්නේ. තව ඉන්නකොට හිතෙනවා දැන් නම් මම මහ පොළොවෙන් හුඟක් උඩ ඇත්තේ කියලා. ඔබට මේ අත්දැකීම් තියෙනවද කියලා මෙනෙහි කරලා බලන්න. මහ පොළොවෙන් උඩට ඇවිල්ලා උඩට ඇවිල්ලා දැන් හිතෙනවා තව මොහොතක් යනකොට නම් මං සිවිලිමේ වදී කියලා. ඔන්න එතකොටම ඇස් දෙක අරිනවා. ඒත් හිතපු තැනමයි. හිතන්න එපා ඒක සමාධිය කියලා. කෙලෙස් ධර්මවල වංචනික භාවය තමයි ඒ. කාමච්ඡන්දාදීෙහි උපරිම මට්ටමක්. නමුත් අපි හිතනවා ඒ තැනදී අනේ සමාධියනේ. බොහෝ දෙනෙක් සමාධිය ලුහු බඳිනවා. සමාධිය ලුහු බඳින්න ඕන නැහැ. ඔබට තියෙන්නේ අනමාවතේ යන්න. සමාධිය ඔබව ලුහු බඳිනකන්. සමාධිය ලුහු බඳින්න යන්න එපා. පැහැදිලිද? පින්වත්නි නුවරට යන පාරේ කෑගල්ල හම්බ වෙනවමයි කයගල්ල හොයා ගන්නවමයි කියලා යනවනම් ඒක මෝඩකමක්. පැහැදිලිද? එතකොට සමාධියේ පින්වත්නි හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා හඳුනා ගන්න ක්‍රමේ තමයි පින්වත්නි උද්ධච්ච හේතුවෙන් කම්පාවක් නැති ස්වභාවය උද්ධච්ච හේතුවෙන් කියන්නේ මොකද උද්ධච්චය කියන්නේ නීවරණ ධර්ම වලින් එකන්නේ උද්ධච්චය කියන්නේ මොකද උද්ධච්චය කියන්නේ උද්ධච්චය කියලා කියන්නේ පින්වත්නි සිතේ පවතිනා වූ නොසන්සුන් භාවයක් නේද උද්ධච්චය කියන්නේ හිතේ පවතින නොසන්සුන් භාවයක් හරියට මේකට උපමාවක් කියනවා රබර් බෝලයක් වගේ රබර් බෝලයක් බිම ගැහුවා වගේ රබර් බෝලයක් බිම ගහපුවම බම්ප් වෙලා ආපහු එනවනේ පින්වත් අන්න ඒ වගේ තමයි උද්ධච්චයෙන් යුක්ත හිත මොනව නිසාද මිනිස්සුන්ට උද්ධච්චයක් ඇති වෙන්නේ මිනිස්සුන්ට උද්ධච්චය ඇති වෙන්නේ මොකකින්ද සමහර විටකදී ධනෙ නිසා සමහර විටකදී කුලය නිසා සමහර විටකදී බලය නිසා සමහර විටකදී රූපේ නිසා උද්ධච්චයක් ඇති වෙනවා මේකේ භයානකකම ඒක නෙමෙයි ධර්ම මාවතේදී ධර්ම මාවතේ උපදින දේවල් වලිනුත් ඇතිවෙන උද්දච්චය. ඒකනම් අනුතුරුදායකයි. මොකද ලෙඩක් හැදුනම ඒ ලෙඩේ නැති කරගන්න බෙහෙත් තියෙනවා. බෙහෙත් වලින් ලෙඩ හැදුනම බොහෝ කොට බෙහෙත් වලින් හැදෙන ලෙඩවලට හරි අමාරුයි ප්‍රතිකාර කරන්න. ඕනම දෙයකින් ඇතිවෙන මානය හරි උද්දච්චකම හරි මොකක් හරි නැති කරගන්න අපිට ධර්මයෙන් කරුණු කියන්න පුළුවන්. නමුත් යමෙකුට මේ මානීය උද්දච්චකම ඇති වෙන්නේ Taman දන්න ධර්මයෙන් නම්. එතකොට එයාට ධර්මයෙන් කරුණු කිව්ව ගමන් මොකද කියන්නේ? ආ මං ඕවා දන්නවා. අන්න බෙහෙතෙන් හැදිච්ච ලෙඩේ. දැන් ඉතින් මොකද කරන්නේ? බොහෝ කොට ලෙඩු මැරෙන්නේ ඒකෙන්. බොහෝ කොට ලෙඩු මැරෙන්නේ ඒකෙන්. ධර්මයේ ඇතුලේ හිතන්න එපා පින්නත් නේ ධර්මයේ ඇතුලේ පාර වරදින්නේ කියලා. ධර්මයේ ඇතුලේ පාර වරද්දගත්තොත් අපිට ආපහු හැරෙන්න තනක් නැති වෙනවා සමහර විට. ඒ නිසායි හැම තැනකම පරිස්සම් වෙන්න ඕන මම මේ යන්නේ මොන පාරේද යන්නේ කොහෙටද කියලා. උද්ධච්චේ ධර්ම මාවතේ ඇති වෙනවා පින්නතුනේ. තමන් දන්න ධර්මයේ, තමන් අහන බණ ප්‍රමාණය, තමන් දෙන දන් ප්‍රමාණය, සමහර විටකදී තමන්ට දහම් කරුණු වැටහෙන ප්‍රමාණය, තමන්ගේ වීරය, හිතේ එකඟභාවය සම්බන්ධයෙන් මේවෙන් උද්දච්චය ඇති වෙනවා. මේකට හොඳම උදාහරණේ තමයි පින්වත්නි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙන අනුරුද්ධ කියලා සූත්‍රයක්. අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගපදවි ලැබූ උත්තමයන් වහන්සේ. පැවිදි වෙලා පළවෙනි අවුරුද්ද යනකොට සක්වලවල් 10000ක් දකින්න පුළුවන් පරිද්දෙන් පින්නතුනේ දිවසේ ඉපදුනා. පැවිදි වෙලා අවුරුද්දක් ඇතුළත පළවෙනි වස් කාලේ පළවෙනි වසයේදීම පින්නතුනේ සක්වලවල් දසදහසක් දකින්න දෙවස පහළ වුණා. වීරයත් අධිකයි, සිතත් බොහොම එකඟයි. නමුත් සිත කෙලෙස් ධර්ම වලින් මිදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කිව්ව විමුක්තිය එන්නේ අවිමුත්තං වාචිත්තං විමුච්ඡති කියලා විමුක්තායතන සූත්‍රය කියන්නේ නමුත් නොබිදුණු සිත මිදෙන්නේ නැහැ උන්වහන්සේගේ. නමුත් දිවස තියෙනවා. දැන් බලන්නකො පින්වත්නි, දිවස ලැබපු උත්මේක් පින්වත්නි කෙලෙස්ුන්ගෙන් හිත මිදුනේ නැහැ කිව්වම අපි කොතනද ඉන්නේ? අපි මේ ශාසනය කොතනද ඉන්නේ එතකොටනේ? එතකොට මේ ශාසනය කොහොම එකක්ද? එහෙම ශාසනයක අපි කොතනද ඉන්නේ? පින්නතුනේ දැන් මේ සිදුවීම උනේ අපිට නම් මොනවා හිතෙයිද? ඒකාන්තෙන් අපිට හිතෙයි මම පැවිදි වෙලා පළවෙනි වස් කාලේ යනකොට සක්වලවල් 1000ක් දකින්න දිවසක් උපදවා ගත්තා. එතකොටම හිතේ තියනවා නේද මම සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි බෑ මෙච්චර හරි අපූර්වම් මට කියලා. හැබැයි වීරය අඩුවකුත් නැහැ. හිතත් බොහොම එකඟයි. ඒත් හිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ කියලා අපිට නම් හිතෙනවා. ඒකම හිතුණ අනුරුද්ධ හාමුදුරුවන්ට. අනුරුද්ධ හාමුදුරුව බැරිම තැන සාරිපුත්ත මහරහතන් වහන්සේ හමුවට වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා ස්වාමීනි මම පැවිදි වෙලා පළවෙනි වස් කාලයේම සක්වලවල් දසදහසක් දකින්න පුළුවන් පරිද්දෙන් දිවස උපදවගත්තා. මගේ වීරය අඩුවකුත් නැහැ. සිතත් බොහොම එකඟයි. නමුත් මගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දුන්නේ මහ පුදුම අවවාදයක්. මොකද අවවාදය? අනුරුද්ධය. පළවෙනි වස් කාලයේ ඇතුළෙම මම සක්වලවල් 1000ක් උපදවගත්තා කියන එක මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න ඔබ තුල වැඩිලා තියෙන මානෙයි කිව්වා. ඔබ තුල වැඩිලා තියෙන මානෙ. ඉස්සෙල්ලා ඒක නතර කරන්න කිව්වා. ඒක මෙනෙහි කරන්න එපා කිව්වා. මේ ධර්ම මාවතේ ගැලවෙන්න නම් ලබාගත්තු දිවස දැන් අමතක කරන්න කිව්වා. දැන් ඒක අල්ලගන්න එපා කිව්වා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි අල්ප මාත්‍ර දෙයක් අල්ලගත්තම ඒක අල්ලගෙන ඉන්නවද පින්නොත්. දැන් මේ ධර්ම මාවතේදී පින්නොත් ධර්ම කාරණයක් අහු වුණාම බලන්නකෝ. යම් ධර්ම කාරණයක් අහු වුණාට පස්සේ ඒ ධර්ම කාරණයම හොයනවා අපි. එතකොට හිතන් ඉන්නේ අර Taman දන්න ධර්ම කාරණේ තුල බැහැගෙනILLක්. මම දිවස උපදවා ගත්තා කියලා හිතන්න හිතන්න වැඩිලා තියෙන්නේ මානෙ කිව්වා. ඔන්න සාසනික මාවත තුලදිම ලැබිච්ච ඵලය. නමුත් ඒ ඵලය දැන් උපදවන්නේ කෙලෙස්. ඊ ලෞකික ඵලය අපි මනසින් අතහැරියේ නැත්නම් එතන ඉඳලා ආයෙ පින්වත්නි වඩන්නේ කෙලෙස් ධර්මය. ඊළඟට අනුරුද්ධය මගේ සිතත් බොහොම එකඟයි. මගේ උත්සාහය වීරයත් බොහොම අධිකයි. මේක මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න ඔබ වහන්සේ තුල වැඩිලා තියෙන උද්දච්චය කිව්වා. ඇයි? මේ වීරය මදි කියලා හිතෙන්නේ මේ සිතේ එකඟ භාවයේ මදි කියලා හිතෙන්නේ වැඩිලා තියෙන උද්දච්චය කිව්වා. ඉස්සෙල්ලා ඒක අතාරින්න කිව්වා ඊළඟට. නමුත් මගේ සිත තාම කෙලිසුන්ගෙන් මිදෙන්නේ කියලා එහෙම මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න ඔබ වහන්සේ තුල වැඩිලා තියෙන කුක්කුච්චය කිව්වා. ඔය තුනත් හරින්න කිව්වා. ධර්ම මාවත තුල පින්නතුනේ උද්දච්චය ඇති වෙනවා. නීවරණ ධර්ම නසාගෙන ආරම්භපු ධර්ම මාවතේදීම පින්නතුනේ ආයෙ තැනකින් නීවරණ ධර්මයේ උපදින්න පුළුවන්. මේක ලේසි දෙයක් නෙවෙයි. සිහියෙන්ම නුවණින්ම යා යුතු මගක්. ඒක නිසාමයි කියන්නේ මේ මාවතේ තිබිය යුතුම දෙයක් යෝනිසෝමනස්කාරය. මේ ධර්ම මාවතේදී කොතනින් අකුසලයේ වැඩෙනවද කියලා කොතනින් අකුසලයේ උපදිනවද කියලා කොතනින් කෙලෙස් ධර්මය නැගිටිනවද කියලා අපිට හොයා ගන්න බැරි වෙනවා යෝනිසෝ මනස්කාරයෙන් හිටියේ නැත්තම් කුසල වේශයෙන් අකුසලයේ නැගිටිනවා කුසලයේ වඩන්න ඕන තන අකුසලයේ වැඩෙනවා එහෙමනම් ඔන්න උද්දච්ච ආදීන් පින්වත්නි නොසැලෙන ස්වභාවය තමයි පින්වත්නි සමාධියේ ලක්ෂණය මෙන්න සමාධියයි මේ ඇති වෙලා තියෙන්නේ කියලා ඒකෙන් වටහා ගන්න පුළුවන් ඊළඟ කාරණේ තමයි පින්වත්නි ඒ සමාධියක් ඇතිවීම සඳහා ආසන්න කාරණේකට කියනවා පදත්තානේ කියලා. සමාධියක් ඇති වෙන්න ආසන්නම කාරණේ තමයි පින්වත්නි සුඛය. එහෙමත් නැතිනම් සැපය. විමුක්තායතන සූත්‍රයේ මේ කොහොමද විස්තර කරලා තියෙන්නේ? සමාධියට පෙර අවස්ථාව හැටියට පීති මනස්ස කායෝ පස්සම්භති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. හරියටම හරිනේ. මෙතන කියනවා සමාධියට ආසන්න කාරණේ මොකද්ද? සුඛය හෙවත් සැපය කියලා. විමුක්තායතන සූත්‍රයේ විස්තර කරනවා ඒකම සුඛිනෝ චිත්තං සමාධියති. සුවයෙන් ඒ සුවය තුලින් තමයි ඊළඟට මොකද උපදින්නේ? සමාධිය. සුවයක් නොවිඳ සමාධියක් ලබන්න බෑ. ඒ සුවය මොන සුවයද එතකොට? කය සංසිඳීම තුලින්ම ලබන්නා වූ හුදෙක් කායික සැපයක් නෙවෙයි කය සංසිඳීම තුළින් උපදින සිතේ එකඟ භාවය තුළ උපදින සිතේ ඇතිවන සැපයක්. ඇයි? නානාවිද අරමුණු පස්සේ දැන් දුවන්නේ මේ සැපය කියලා කියන්නේ ඇහෙන් රූප බලලා සැප විඳින සැපේවත් කනෙන් සද්ධාලා විඳින සැපේ වගේ එකක්වත් එහෙම එකක් නෙවෙයි. ඊළඟට පින්වත්නි භාවනා වශයෙන් මනාකොට කමඨහන් වශයෙන් මනා ගුරුවරයෙකුගෙන් ලබාගෙන ඒ ලබාගත්ා වූ කමඨහන සමාධි නිමිත්ත මනාකොට වැඩිම ප්‍රඥාවෙන් විනිවිද දැකීම තමයි අවසාන විමුක්තායතනය. එහෙම දකිනකොට පින්වත්නි සිත සමාධිගත වෙනවා ධර්මය අවබෝධ කරනවා සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. දැන් මේ සමාධි නිමිත්තක් වඩනකොට පින්නතුනේ සමාධි නිමිත්තක් වඩද්දී අපිට තියෙනවා ඵලිබෝධ. දැන් සමාධි නිමිත්තක් වඩද්දී පින්වත්නි කියවනේ පඤ්ඤාය සුප්පටි විද්ධං කියලා. ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන කියලානේ. ඔන්න කාරණයක් වටහා ගන්න. අපි නොයේ කමටහන් ගන්නවා. අපි ඒ කමටහන අපි හිතමුකෝ පින්වත්නි අනුස්සති භාවනා කියලා. සමතමය වශයෙන් වඩන අනුස්සති භාවනාවක් කියලා. බුද්ධානුස්සතිය වේවා, ධම්මානුස්සතිය වේවා, සංඝානුස්සතිය වේවා, දේවතානුස්සතිය වේවා, ඨාඝානුස්සතිය වේවා, කුමන හෝ අනුස්සති භාවනාවක් වඩනවා කියලා. දැන් අපි මේක සරලවම ගමු පින්වත්නි වටහා ගන්න පහසු වෙන්න කේසා ලෝමා නඛා දන්තා කියලා අපි පටික්කුල සංඥාව වඩනවා කියලා. පිළිකුල් සංඥාව. පිළිකුල් භාවනාව වඩනකොට කේසා ලෝමා නඛා දන්තා කියලා අපි මේ ටික පින්වත්නි මෙනෙහි කළාට මෙනෙහි කළ මාත්‍රයෙන් මේක ප්‍රඥාවෙන් විනිවිද දැක්ක වෙන්නේ නැහැ වැටහෙනවද අද අපිට වෙලා තියෙන ඊළඟ අලාභේ තමයි ටික දවසක් යනකොට ටික වෙලාවක් යනකොට අපිට තියෙන ලොකුම රාජකාරිය වෙන්නේ කේසා ලෝමා නකා දන්තා කියන වචන ටික කියන එක ඒකට අපි බැඳිලා ඉන්නවා වැටහෙනවද මම මේ දේශනා කරන දේ දැන් අපි කේසා ලෝමා නකා දන්තා කියලා මේ ටික මෙනෙහි කරන්නේ මේ ටික කියන්නේ මේ තියෙන පිළිකුල් භාවය නුවණින් දකින්න මිසක මේ වචන ටික කියවන එක පටික්කුල සංඥාව කියලා හිතන්න එපා. භාවනාව වඩනකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ පින්නතුනේ? අර පටික්කුල සංඥාව කියලා භාවනා කරනවා කියලා හිතන් ඉන්නේ ඇස් දෙක පියාගෙන අර වාක්‍ය ටික කියන එක බවට පත් වෙනවා. එතකොට පින්නතුනේ දැකිය යුතු ධර්මය පටික්කුලය දකින්න මනස යන්නේ මොකද මනස තියෙන්නේ පින්නතුනේ අර වචන ටිකේ. අර වචන ටික අල්ලා ගන්නවා. මේ වචන ටික අල්ලා ගන්නවා. එතකොට දැකිය යුතු දක ගන්න බෑ දැන් ප්‍රඥාව මෙහෙवला දකින්න බෑ. අර වචන ටික මැත්තේ අපිලා ඉන්නවා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා කියලා මේ වචන ටික කියවුනේ නැත්නම් ඒක මෛත්‍රී භාවනාව නෙවෙයි කියන තැනකට අපි එනවා. දැන් ඔන්න එයා හැමදාම මෛත්‍රී වඩනවා කාගෙන් හරි ගුරු හරුකම් ලබාගෙන මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ඔහොම දැන් ඔන්න වෙන තැනකට භාවනාවට ගියාට පස්සේ වෙන කවුරු හරි ආචාර්යවරුන් වහන්සේ නමක් කියලා දෙනවා මම වෛර නැත්තේක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තේක් වෙම්වා දුක් පීඩා නැත්තේක් වෙම්වා කියලා ওই ටික කියනකොට දැන් මොකද මතක් වෙන්නේ අර විදිහ නෙමෙයිනේ දැන් අර එදා මෛත්‍රී වඩ මං වඩන විදිහට නෙමෙයිනේ ඇයි අර වචන ටික නැතුව බෑ අපිට දැන් දැන් ඉන්නේ භාවනාවේ නෙමෙයි. සමාධියට කාරණයක් නැහැ. ඇයි? අපි වචන ටික අකල්ලාගෙන ඉන්නේ. ආයෙත් සංස්කාර ටිකක් මම අල්ලගෙන ඉන්නේ. මේ භාවනාව කියලා කියන්නේ මම නිදුක් වේවා නිරෝගී වෙම්වා කියන වචන ටික කියවන එක නෙවෙයි අභ්‍යන්තරයේ මෙත්සිත වැඩෙන්න ඕනේ. ඒ මෙත්සිත වැඩුණා කියලා ඔබට දකින්න පුළුවන් කොහොමද? භාවනා වශයෙන් වඩන්නේ නැතිව ලෝකේ ඉන්නකොටත් ඇතුලාන්තෙන් මේ මෙත්සිත ස්වභාවයෙන් උපදින්න ඕනේ. නේද? හැම වෙලාවකදීම අපිට මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සියලු සත්වයෝ සුවපත් වෙම්වා කියලා ඉන්නම බෑනේ. ඒ කියන්නේ ව්‍යවහාර කියමින් ප්‍රකාශ කරමින් අපිට ඉන්න බෑනේ. නමුත් ඒ භාවනාව තුළ මෙත්සිත වැඩිලා තියෙනවා නම් පින්වතුනේ දැස පියාගත්තේ නැතත් ලෝකේ පින්වතුනේ හැමතැනකම අපිට මෙත්සිත වැඩෙන්න ඕනේ. ඒ නිසා අද භාවනාව කියන එකේ අපිට වෙලා තියෙන අලාභේ තමයි අපි වචන ටිකක් ඇතුලේ පින්නතුනේ ආයෙ තිර වෙලා. ඉතින් සුප්පටි විද්ධං පඤ්ඤාය කියන එක වෙන්නේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නවා කියලා එකක් නම් වෙන්නේ වෙන්නේ නැහැ පින්නතුනේ. එතකොට මේ කියන කාරණේ කේසා කියලා වචනයක් කියවන එක නෙමෙයි භාවනාවේදී වෙන්න ඕනේ. කේසා කියනකොට කෙස්වල යථා තත්වය නුවණින් දකින්න ඕනේ. කෙස්වල යථා තත්වය නුවණින් ප්‍රකට වෙන්නේ නැතිව කේසා කියලා කියන එක පටික්කුල සංඥාව වැඩිම නෙමෙයි. ජීවිතය නියතයි මරණය නියතයි කියලා කිව්වට පින්වත්නි මරණ සතිය වැඩිවීමක් නෙවෙයි මේ වචන දෙක තුල නම් ඉන්නේ අපි. මැරෙන බව මොහොතක් මොහොතක් පාසා බිඳි බිඳි යන භාවය පින්වත්නි නුවණින් දකින්න ඕන. හරියට මේක මොන වගේ දෙයක්ද මම මේ කියන්නේ. හරියට මෙහෙම එකක් හිතන්නකෝ. මම මේ ඊටාම මතු පිට උපමාවක් මේක උපමාවට පමණක්ම සීමා කරගන්න. දැන් අපි හිතමු දහවල තිස්සේ අපි සමහර වෙලාවකදී යම් යම් දේවල් කතා කරනවා. පැහැදිලිද? දැන් අපි කතා කර කර ඉන්න අතරතුර මම මෙහෙමයි ඒ කාන්තෙන් මම ලබන සතිය දිහාට ජයසිරි මහාමුදුරුව වන්දනා කරන්න යන්න ඕනේ කියලා අපි කියනවා. වචන වලින් කිව්වා. ජයසිරි මහාමුදුරුව වන්දනා කරන්න යනකොට මෙහෙම මෙහෙම යන් මේ මේ කට්ටිය යන් ඔක්කොම ආදී දේවල් අපි කතා කරනවා. දැන් නිදා ගන්නවා. රෑ නිදාගත්තට පස්සේ මොකද වෙන්නේ? කතා මොකුත් නැහැ. ඔන්න ජයසිරි මහාමුදුරුව වඳින්න යනවා. මේ දෙකේ වෙනසක් පේනවද ඔබට? අරක වචන ටික විතරයි. නමුත් ජයසිරිමා හාමුදුරුවෝ කියලා මනසට රූපයක්වත් නැగిලා නැහැ. නමුත් දැන් සිහිනෙන් වචන නැහැ. ජයසිරිමා හාමුදුරුවෝ මනසින් දකින්නවා නේද? රුවන්මැලි සෑයේ වඳින්න යන් කියලා කතා කරනකොට කතා කරන වෙලාවේ මනසින් රුවන්මැලි සෑය දැක දැක කතා කරේ නැහැ. කතාව නැති වුණාට කතාවෙන් පස්සේ සිහිනයෙන් රුවන්මැලි මහසෑරදුන් වහන්සේ මනසින් දකින්නවා නේද? කේසා කියලා කිව්වට වචනේ නැතුව කවදද අපි මනසින් දකින්නේ ලෝමා කියලා කියනවා කිව්වට ඔය වචනේත් අතෑරලා කවදද ලෝමා කියන එක මනසින් අපි දකින්නේ නුවණින් නකා කිව්වම නියපොතු කවදද ඔය වචනේ අතෑරලා මම කියන්නේ ලෝමා කියලා කියන්න එපා කියලා නෙමෙයි නමුත් කවදද අපි මේක නැනසින් දකින දවසක් ඉන්නේ එදාට තමයි පටික්කුල සංඥාව වැඩි එතෙක් අපි හැමෝම හැස් දෙක පියාගෙන වචන ටිකක් අස්සේ හිර වෙලා ඒ වචන ටික ඇර වෙන ක්‍රමයකට ඒ කමටහන දුන්නොත් ඒ හාමුදුරුව හරි නෑ කියලා ඒ හාමුදුරුවත් අතහැරලා අපි ලොකු පටලවිල්ලක් හදා ගන්නවා. ඇයි වචන අල්ලගෙන? දේශනාවේ කියනවා වචන අල්ලගන්න එපා. නමුත් අපි හුඟ දෙනෙක් අල්ලන් ඉන්නේ වචන. වචන අල්ලගන්න එපා. මේකේ තියෙනවා අරණ විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. අරණ විභංග සූත්‍රයේදී මේ කාරණේ කියනවා පින්වත්නි. වනං චින්දත මා රුක් ක වනතෝ ජායති භයං චෙත්වා වනංච වනතංච නිබ්බනා හෝත බික්කෝ අරණ කියන එකේ තේරුම මොකද්ද අරණ කියන්නේ මොකද්ද ආරන්නේ විභංග කියන්නේ බෙදා දැක්වීම දැන් අරණ විභංග කියන්නේ මොකද්ද වනය බෙදා දැක්වීමද ඔන්න එහෙනම් ඒ අර්ථය නෙවෙයි අරණ කියන එකේ තියෙන්නේ අරණ කියන එක මේ සූත්‍රය අද ඔයත් කියවන්න උනන්දු වෙන්න මේ සූත්‍රයේ කෙලෙස් වනය ගැන කතා වෙනවා නමුත් අරණ කියන එකේ ගැඹුරු අර්ථයක් තියෙනවා රණ කියන්නේ යුද්ධෙට. අරණ කියන්නේ යුද්ධය නැති. මේ ලෝකේ මහා ලොකු යුද්ධ ඔක්කොම තියෙන්නේ පින්නතුනේ වචන හරඹයත් එක්ක. පාත්‍රය කියන එකට නම් කොච්චර තියනවද? පත්ත, සීස, පෙසීල, පෝන ඔය ඔක්කොම පාත්‍රයට කියන ප්‍රාදේශීය නම්. දැන් මම කියනවා පාත්‍රයට පත්ත කියලා. ඔය ඇත්තෝ කියනවා පෝන කියලා. මම කියනවා ඔය ඇත්තන්ට නෑ නෑ ඕක පොණ නෙවෙයි පත්ත කියලා. ඔය ඇත්තෝ කියනවා නෑ නෑ ඕක පත්ත නෙවෙයි ඕක පොණ කියලා. පොණ කිව්වත් පත්ත කිව්වත් ඉල්ලනකොට දෙන්නේ පාත්‍රේ නම් එච්චරයි නෙපින්නත් නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනේ වචන අල්ලගන්න එපා. අර්ථය ගන්න කියලා. අර්ථයෙන් හැඟවෙන්නේ එකම දේ නම් ඒ ඇති. වචනේ අල්ලගන්න උවමනාවක් වචනේ අල්ලගන්න උවමනාවක් නැහැ. දැන් අම්මා කියනවා අම්මී කියනවා අම්මී කියලා දෙමලෙන් කියනවා මිරිස් ගලට. ඒක ඒ භාෂාව එකක්. ඒකෙක් අපිට ගැටුමක් ඕන නැහැ. එහෙනම් අම්මි කියන්න ඕනේ නැහැ කියලා. යම් ආදරයක් නිසා නම් දරුවෙක් අම්මට අම්මි කියලා ලෙන්ගතුකමින් කතා කරන්නේ ඒක මිරිස් ගලත් එක්කම පටල ගන්න ඕනේ අන්න ඒ වගේ පින්වත්නි පුළුවන් තරම් බලන්න ඕන වචන නැමැති මේ වචන කියන්නේ සංස්කාර. සංස්කාරයක් අල්ලගන්න එපා එතකොට. භාවනාවෙත් වෙන්නේ මේ වචන අල්ලගන්න එක. වචන නෙමෙයි අල්ලා ගන්න ඕන වචන පැත්තකින් තියලා වචන වලින් එළියට ඇවිල්ලා වචනෙන් කියන දේ ප්‍රඥාවෙන් විනිවිද දකින්න උත්සාහවන්ත වෙන්න ඕනේ. පින්වත්නි සමාධියක් වඩනකොට වඩන සමාධියකට පින්නතුනේ පලිබෝධ නැතුව නෙමෙයි. පලිබෝධ කියලා කියන්නේ බාධක. පලිබෝධ කියලා කියන්නේ බාධක. සමාධියක් වඩනකොට වඩන සමාධියකට පලිබෝධ තියෙනවා පින්නතුනේ 10ක්. මොනවද ඒ පලිබෝධ 10? ආවාසෝච කුලං ලාභෝ ඝනෝ කම්මංච පංචමං අද්ධානං ඥාති ආබාධෝ ගන්තා ඉද්ධීති තේ දස ඔන්න ඒ ආබාධ 10 බාධක 10 සමාධියක් වඩනකොට ඒ වඩන සමාධියට බාධක පළවෙනිම බාධකේ තමයි ආවාසෝච ආවාස ආවාස කියලා කියන්නේ සෙනසුන ඔබේ නම් gedara dora ගේ දොර ගැන අපේක්ෂාවෙන් නම් ඉන්නේ ඒ කියන්නේ ඉන්න තැන් ආදිය පිළිබඳව පින්නතුනේ නිරන්තරව අපේක්ෂාවකින් නම් ඉන්නේ පින්නතුනේ ඒ කියන්නේ ගේ ඇතුලේ අපි ඉන්නේ නැතුව ගේ අපි උඩ තියන් හිටියා වගේ හිටියෝ එන්නේ එහෙම වුණොත් පින්නතුනේ සමාධියට ඔන්න පළවෙනිම බාධකය පලිබෝධය එක ස්වාමින් වහන්සේලාගේ නම් සේනාසනේ කුටිය ඒ තමයි පළවෙනිම පින්වත්නි පලිබෝධය සෙනසුණා මේකට හරි ලස්සන කතා පුවතක් තියෙනවා. පින්වත්නි අනුරාධපුරයේ එක තරුණ ස්වාමින් වහන්සේලා දෙනමක් එකට පැවිදි වුණා. සමාන වස් තියෙන හාමුදුරු දෙනමක්. ඒ දෙනම පැවිදි වුණේ තූපාරාමේ. තූපාරාමේ පැවිදි වෙලා එක ස්වාමින් වහන්සේ නමක් තූපාරාමෙම නැවතුණා. අනික් ස්වාමින් වහන්සේ පාචීන කණ්ඩරාජී කියලා ප්‍රදේශයක් තිබුණා තරමක් අරණ්‍යයක්. කුඹල් ගමක් ඇසුරු කරගෙන පාචීන කණ්ඩරාජී කියලා අන්න ඒ ප්‍රදේශයට වැඩිය අනික් හාමුදුරුවෝ. දැන් කාලයකට පස්සේ අර පාචීන කණ්ඩ රාජ්‍යයට ගියපු ස්වාමින් වහන්සේට හිතුණා මම පැවිදි වෙච්ච තැන තෝපාරාමේ තෝපාරාමේ කියන්නේ තින් ටිකක් නාගරික කොටසනේ. ඒ ප්‍රදේශයට යන්න ඕනේ මගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේත් බලලා පහසුවෙන් ඉඳලා එන්න කියලා හිතාගෙන තෝපාරාමේට වැඩියා. වැඩම කරලා දැන් පින්වත්නි සමාන වස් තිබුණට උන්වහන්සේ පෙරමඟට ගිහිල්ලා පාත්‍ර සිවුරු හිතවන්ත ස්වාමින් වහන්සේගේ අරගෙන හරි නිර්හංකාරයි කියන්නේ. සමානවක් තියෙන කෙනෙක් වැඩි හිටියෙකුත් නෙමෙයිනේ. පාත්‍ර සිවුරු අරගෙන පිළි අරගෙන දැන් වැඩම කළා. දැන් රාත්‍රියේ බලාගෙන ඉන්නවා අර ආගන්තුක හාමුදුරුව පාචීන ඛණ්ඩ රාජ්‍යයේ ඉඳලා වැඩම කරපු ඒකාන්තෙන් හවසට මී පැණි එහෙම පානයක් ලැබෙයි. මොකද දැන් මේ ඉන්නේ තූපාරාමේනේ. මොකුත් ලැබුණේ නැහැ. දැන් බලාගෙන හිට කමන්නේ. රාත්‍රිය නැති වුණාට කමන්නේ. එහෙනම් මොකක් හරි ප්‍රමාද දෝෂයක් වෙන්න ඇති. ඉතින් මේකෙ මොනතරම් මිනිස්සු ඉන්නවද, සෙනග ඉන්නවද? එහෙනම් උදෑසනම ඒකාන්තෙන් හොඳට දානමාලාදී ලැබෙයි කියලා. උදේ ලැබුණෙත් නැහැ පින්වතුනේ. දැන් බලාගෙන ඉඳලා බෑ. යහළු ස්වාමින් වහන්සේත් එක්කම පින්ඳ පාතේ වැඩියා. පින්ඩපාතෙන් ලැබුණේ ඊටාම රූක්ෂ වෙච්ච ඊටාම ස්වල්ප මාත්‍ර ආහාරයක්. දැන් මේ ටික පින්ඩපාතේ අරගෙන යන ගමන් අහනවා අර යහළු ස්වාමින් වහන්සේගෙන් හැවැත්නි හැමදාම හම්බෙන්නේ මෙහෙමද? හැමදාම මෙහෙමද පින්ඩපාතේ හම්බ වෙන්නේ? ඔව් මෙහෙම තමයි. මම හිතුවේ අපේ පැත්තට වඩා මෙහි සැප පහසුවට යමක් ලැබෙනවා ඇති කියලා. හැවැත්නි මම වාසය කරන පාචීන කන්නේ මීට වඩා හොඳයි කිව්වා. මීට වඩා හොඳයි. එහෙනම් කිව්වා පහසුවෙන් ඉන්න පුළුවන් කිව්වා. ඉතින් මේකත් අහගෙන දැන් පින්නපාතේ වැඩම කරපු අර තූපාරාමේ හාමුදුරුව මුලින් වඩින්නේ ඊට පසු වඩිනවා අර පාචීන කණ්ඩේ හාමුදුරුව පින්වත්නි දැන් තූපාරාමේට වැඩම කරන පාරට බහින් නැතිව පින්වතුනේ අර කුඹල්ගම පැත්තට යන පාරට වැඩිය තූපාරාමේ හාමුදුරුව අර ස්වාමින් වහන්සේ ඇහුවා ඇයි එවත්නි තූපාරාමේට වඩින්නේ නැද්ද මේ කොහෙටද වඩින්නේ ඇයි දැන් ඔබ වහන්සේ කිව්වේ පාචීන කණ්ඩ රාජ්‍යයට වඩිමු කියලා? වඩිමු කිව්වා. ඔහොමම වඩිමු කිව්වා. අර ස්වාමින් වහන්සේ කිව්වා මේ ඇයි ඔබ වහන්සේට ඔය මේ කුටියේ තියෙන අතිරේක සිවුරු පිරිකර එහෙම මොකුත් නැද්ද අරියන්න? දැන් මේ පින්ඳ පහත වැඩම කරපු ගමන් එහෙමම වඩින්න හදන්නේ. අතිරේක සිවුරු පිරිකර එහෙම මොකුත් නැද්ද? නෑ එහෙම මොකුත් නෑ කිව්වා. එහෙම මොකුත් නෑ. ඔය තියෙන්නේ අඳපුටු ටිකනේ. ඕවා සාංගිකයි කිව්වා. ඕවා සාංගිකයි. ඔය සාංගික ටික මම පින්නපාතට එනකොටත් කොහොමටත් අහුරලා ආවේ. අහුරලා ආවේ කියන්නේ පුටුව තියෙන්න ඕන තැන, පුටුව තියෙනවා, ඇඳ තියෙන්න ඕන තැන, ඇඳ තියෙනවා, මේසි තියෙන්න ඕන තැන, මේසි තියෙනවා. ওই ටික සාංගික දේවල් ටික ඒවා ඉතින් ඒ විදිහටම පිළිවෙලට මම කොහොමත් තියලා තියෙන්නේ. ඉතින් මට ගන්න පුද පිළිකරකුත් ඕකේ නෑ. දැන් වඩිමු කිව්වා. දැන් මෙච්චර කාලයක් ඒ කුටියේ අර පාචීන කණ්ඩරාජී හාමුදුරුව මේ කුටියට වැඩම කරලා දැන් දවස් දෙකයි. පාචීන කණ්ඩරාජී හාමුදුරුව කිව්වා නේ වැට්නි එහෙමද? එහෙනම් ඔබ වහන්සේ චුට්ටක් ඉන්න මං ගිහිල්ලා එන්නම් කිව්වා කුටියට. ඒ මොකද කියලා ඇහුවා. නෑ මගේ සැරයටයි පාවහන් දාන මල්ලයි මාගේ ඊළඟට පාත්‍ර එහෙම ආදී දාගෙන යන මේ මල්ලයි තියනවා කිව්වා කුටියේ. ඒ ටික අරන් එන්නම් කිව්වා. තෝපාරාමේ හාමුදුරුවෝ අහනවා "ඇවැත්නි, ඔය ඉඳපු දවස් තුනට ඔච්චර හරියක් තියලාවද ඔකේ?" මේ ඉඳපු දවස් තුනට, දවස් දෙකට තුනට ඔච්චර හරියක්. එහෙමයි ඇවැත්නි කිව්වා. ඒත් ඒ වෙලාවේ තේරුණා ඒ හාමුදුරුවන්ට මේ හාමුදුරුව මොන තරම් අල්පේච්චද කියලා. උන්වහන්සේ දෙපා අල්ලලා වැඳ වැටිලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්සේලාට කොතනක් අරණ්‍යයක් කිව්වා. කොතනක් අරණ්‍යයක් කිව්වා. කෙනෙක් ග්‍රාමවාසී මහ විහාරයක වුණත් ඉන්න පුළුවන් අරණ්‍ය ගත වෙච්ච මනසක් හදාගත්තු කෙනෙකුට. හැබැයි අරණ්‍ය ගත වෙච්ච කෙනෙකුට වුණත් කාම රාගාදියෙන් පිච්චෙමින් පින්නතුනේ තැවෙන්න බෑද? තැවෙන්නත් පුළුවන්. ආවාසය කෙරෙහි මසුරු මලයක් නෑ උන්වහන්සේට. ඒ ආවාසයේ හැමම අතහැරලා වැඩියා. කොච්චර නිදහස්ද බලන්නකෝ මේ හිත. ඔබට එහෙම යන්න පුළුවන්. ඔන්න පලිබෝධවල අපි ගිලිලා නැද්ද? අපි අල්මාරියත් ලොක් කරලා, ජනෙල් ටිකත් ලොක් කරලා, කාමරයේ දොරත් ලොක් කරලා, සාරේ මැද ලොකු දොරත් ලොක් කරලා, ප්‍රධාන දොරත් ලොක් කරලා, ඊට පස්සේ ගේට්ටුවක් දාලා ගේට්ටුවක් ලොක් කරලා, බැම්මකුත් බැඳලා බැම්ම උඩ බෝතල් කටුත් ගහලා මිනි කන බල්ලෙකුත් හදලා CCTV කැමරාත් හදලා ඔක්කොමත් කරලා කොහේ හරි යනකොට අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියනවා කොයිකටත් පොඩ්ඩක් බලන්න කොහොම පලිබෝධයක්ද මේ මේ කියන එකක් හැම එකක් අරහම විමසලා බලන්න කොච්චර පලිබෝධයකද අපි ඉන්නේ කියලා දැන් එහෙම එකක් අතෑරලා නික්මෙච්ච කෙනෙකුට කර්මස්ථාන වඩන්න පුළුවන් වෙයිද කොහේ හරි අරන් එක ඈ පුළුවන්ද පින්වත්නි බෑ කුල කියලා කියන්නේ තමන්ගේ ඥාති කුලය හරි උපස්ථාන කුලය හරි ඥාති කුලය කියලා කියන්නේ ඥාති කුලය කියලා කියන බිනොත් තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රයෝ හරි කරදරයින වෙලාවකට එහෙම ඒවාක් තියෙනවා නේද අරක ඕන මේක ඕන මේකට උදව් කරන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙදිහත් වෙන්න ඔය ආදී නොඑක් වශයෙන් පරිබෝධ හදනවා ඊළඟට උපස්ථායක කුල අනේ අපි ඉදා දානි දුන්නා ඒ හින්දා අපි මේකට එනවද ඔන්න ඕව මොනවා හරි කියලා පින්වත්නි උපස්ථායක කුලයත් එක්ක ඒ අයගේ දුකේදී දුක් වෙමින් සැපේදී සතුටු වෙමින් අපිත් ගියොත් එහෙම පින්වත්නි ඒ අය බලාපොරොත්තු වෙනවා ඇති ගිහි අය. නමුත් අපිට ඒක ඕන නැහැ. නේද? සමහර විටකදී ගිහි ප්‍රජාව පින්නතුනේ අපෙන් බලාපොරොත්තු වෙනවා යාළගේ දුකේදී අපි එන්න ඕන සැපේදී එන්න ඕන. ඉතින් ඒක කරන්න නම් අපි මහාන වෙන්න ඕනේ නැනේ පින්නතුනේ. නේද? ওই ටිකම කරන්න නම් අපි ගිහිගේ හැරදාලා ඉන්න ඕනේ. ඔయిత වඩා හොඳට කරන්න පුළුවන් පින්නවත් ගිහි ගෙදරයි තියනවා. එහෙමනම් මලගෙදර හත් දවසම හරි තනේ රකින්න බැරිය. නමුත් පැවිදි වුණේ ඒකට නෙමෙයි ඵලිබෝධ. මහානදම කරගන්න වෙන්නේ. ස්වාමින් වහන්සලා නමුත් කරුණා මෛත්‍රියෙන් ඒ කල යුතු දේවල් කරනවා. නමුත් උන්වහන්සේලා දන්නවා උන්වහන්සේලාගේ මහානදම රැකගෙන ඒ කල යුතු දේවල් වල සීමාව. එතනින් ඔබෙහි කරන්න කරන්න බෑ පින්වත්. ඒක ඵලිබෝධ වෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ලාභෝ. කියන්නේ ප්‍රත්‍ය පහසුකම් ආදී ලාභ. ප්‍රත්‍ය පහසුකම් ආදී ලාභ. පින්වත්නි මේවටත් ඊටාම අගනා කතා පින්වත්නි තියෙනවා. කියන්නේ උදාහරණ කතා මේ අපේ රටේ සිද්ධ වෙච්ච දේවල්. පින්වත්නි එක ස්වාමින් වහන්සේ නමක් මහතෙරුන් වහන්සේ නමක් හිටියා පින්වත්නි උන්වහන්සේගේ බෑණනු වෙච්ච තරුණ ස්වාමින් වහන්සේ නමකුත් හිටියා. උන්වහන්සේලා දෙනමගින් මේ තරුණ ස්වාමින් වහන්සේ හිටියේ පින්වත්නි මේ රුහුණ පැත්තට වෙන්න. ඉතින් පින්වත්නි නිරන්තරවම මේ ග්‍රාමයේ ඉන්න අර මහතෙරුන් වහන්සේගෙන් මේ තරුණ ස්වාමින් වහන්සේගේ අම්මා අහනවා අපේ පුතා හොඳින් ඉන්නවද? අපේ පුතා හොඳින් ඉන්නවද කියලා නිතරම අහනවා. ඉතින් දවසක් රුහුණට යන්න උවමනාවකටත් එක්ක රුහුණට ගිහිල්ලා අර තරුණ හාමුදුරුවොත් එක්කගෙන අම්මට බලන්න එක්කගෙන වඩින්න කියලා හිතාගෙන මහතෙරුන් වහන්සේ රුහුණට පිටත් වුණා. ඔය අතරේ රුහුණේ වැඩ ඉඳපු තරුණ හාමුදුරුවන්ට අම්මා සිහි වෙලා අම්මත් බලලා සුවදුක් බලාගෙන ඉන්න ඕන කියලා උන්වහන්සේත් පිටත් වෙලා අතරමඟදී පින්නතුනේ හමු වුණා. අතරමඟදී හමු වෙලා වැඩිමහල් මහතෙරුන් වහන්සේට කළ යුතු සත්කාර ආදියත් කරලා තරුණ හාමුදුරුවෝ දැන් රුහුණෙන් වඩින්න ලෑස්ති තමන්ගේ උපන් ගමට වැඩිහිටි මහතෙරුන් වහන්සේ කිව්වා එහෙනම් ඔබ වහන්සේ දැන් එහිටනේ වඩින්නේ කොහොමත් ඔබ වහන්සේ එහිට වඩින්න මං රුහුණට වඩින්නම් මං එහි වැඩ ඉන්නම් පහසුවෙන් ටිකක් කියලා හොඳයි කියලා වස්වසන දවස වෙනකොටම පින්වතුනේ තමන්ගේ ගමට ගියා මේ තරුණ හාමුදුරුවෝ තමන්ගේ පියතුමා විසින් හදපු සෙනසුණක් තිබුණා ඒ සෙනසුනේම වැඩ හිටියා. වස්තුම් මාසේ එහි වැඩ ඉන්න අදිෂ්ඨාන කරගත්තා. දැන් මේ තරුණ ස්වාමීන් වහන්සේගේම තාත්තා ඇවිල්ලා පුතා කියලා දන්නේ නැහැ. දැන් අම්මා බලාගෙන ඉන්නේ පුතා බලන්න. නමුත් දන්නේ නැහැ මේ පුතා කියලා. පියතුමා ඇවිල්ලා කියනවා මේ සෙනසුන මං හදපු සෙනසුන. මේ සෙනසුනේ ඉන්නවනම් පිළිපදින්න ඕන එක වතක් තියෙනවා. ඒ මොකද්ද? මේ සෙනසුනේ ඉන්නවනම් වස්තුම් මාසෙම අපින්ම සිව්පසී පිළිගන්න ඕනේ කිව්වා. හොඳයි කිව්වා. පිළිගත්තා. දැන් තුන් මාසෙම ඒ gederinම පින්ඳ පාතේ වළඳනවා. හැබැයි පුතා කියලා කියන්නේ. අන්තිමේදීම වස්තුම් මාසේ ඉවර වෙලා පින්වතුනේ Taman වහන්සේ වඩින බව සැලකලා gederටම වැඩම කරලා එදා දානෙත් දුන්නා. ඒත් දේශනා කළේ නෑ මම පුතා කියලා. ඉතින් අම්මගේ තොරතුරු ටික බලාගත්තානේ. උන්වහන්සේ ආපහු එරියා. තුන් මාසයක් වැඩ ඉඳලා. අතරමඟදී ආපහු ආරයක් අර මහතෙරුන් වහන්සේ කහමු වුණා. අම්මා හමු වුණාද? එහෙමයි හමු වුණා. හොඳින් ඉන්නවද? ඔව් හොඳින් ඉන්නවා. මොකද වුනේ? තුන් මාසයක් වැඩ හිටියා. මම හැබැයි මම පුතා කියලා නම් සැලකලේ නෑ. අම්මා තුන් මාසයක් ඇවෑමෙන් තෙල් ආදියක් පූජා කරලා තිබුණා පින්නතුනේ. ඊළඟට නවරියනක් වෙච්ච වස්ත්‍රයකුත් පූජා කරලා තිබුණා. ඒ වස්ත්‍රයත් අර මහතෙරුන් වහන්සේටම තරුණ හාමුදුරුව පූජා කරලා තෙල් වලින් පා ආදියත් සම්භාහණය කරලා නැවත වැඩියා. දැන් නැවත වාරයක් අර මහතෙරුන් වහන්සේ ගමට එනකොට දැන් අම්මා බලාගෙන ඉන්නවා මහතෙරුන් වහන්සේ වැඩියේ පුතා එක්කගෙන එන්න. දැන් පුතා එක්කගෙන එනවා ඇති. නමුත් එන්නේ තනියම. මහා සංවේගයක් ඇති වුණා ඒ කාන්තයි කියන්නේ මගේ පුතා මැරිලා ඇති. නැත්තම් එක්කරගෙන ඉන්න එපා. මගේ පුතා මැරිලා ඇති කියලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මහතෙරුන් වහන්සේ කියනවා නෑ. තුන් මාසයක් මේ විහාරේ වැඩ ඉඳගෙන ඔබේ ගෙදරිනුත් දන් වැළඳුවේ හේනුවේ පුතා. කොහොමද කියන්නේ? මේ බලන්න එහෙනම් නුඹ පූජා කරපු වස්ත්‍රය කියලා පින්නතුනේ පාත්‍රය ඇරලා පින්නවා. පාත්‍රයත් tempat කරගන්නේ එහිමනේ. පින්නතුනේ මෑණියෝ හඬා වැළපෙන්න පටන් ගත්තා මගේ පුතා මොනතරම් උත්තම පුරුෂයෙක්ද අල්පේච්ඡ භාවයේ ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුවටක ආදී සූත්‍ර දේශනා කළා නම් ඒ දේශනා කළේ මගේ පුතා වගේ උත්තමයෝ කාය සාක්ෂි කරගෙනම වෙන්න ඇති තුන් මාසයක් වැඩ හිටියා මගේ පුතා කියලා ඔහු කිව්වෙත් නෑ මම ඔහුගේ මෑණියෝ කියලා කිව්වෙත් නෑ මගේ පුතා මොනතරම් අල්පේච්ඡද අම්මට පින්වතුනේ තමා පුතා බවවත් සැලකලේ නෑ ඒ තරම් අල්පේච්ඡයි ඒ තරම් අල්පේච්ඡයි ලාභයේහි ගිජුනොත් පින්වතුනේ ධර්ම මාවතක් තුල වැඩිමක් නෑ නමුත් ධර්ම මාවත තුල ඔබ වේවා මම වේවා ඉන්නකොට අපිට කිසි අඩුවක් වෙන්නේ නැහැ. නමුත් අඩුවක් නැතිව ලැබෙන දේවල් අත්හල මනසින් පරිහරණය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඝනෝ. ඝනෝ කියලා කියන්නේ පින්වත්නි සමූහයා. Tamanගෙන් ඉගෙන ගන්න අය, හරි Taman ඇසුරු කරන අය, හරි පින්වත්නි කවුරු කවුරු හෝ පින්වතුනි සමූහයා එක්ක නිතර නිතර නිතර නිතර කටයුතු කරන්න වෙනවා නම් අනුන්ගේ දේවල් ඉටු කර කර ඉන්න වෙනවා නම් ඒකත් අපිට පලිබෝධයක් පින්නතුනේ මේ පලිබෝධය අපිට අතහරින්න අමාරුයි සමහර විටකදී ඒක නිසා බලන්නකෝ මොන තරම් ಗುಣ වඩන්න ඕනකම තිබුණත් gedara dore දරු මුඩුපුර නැති වුනහම අම්මලා කියනවා අනේ අමු සෝන වගේ ඉඳත් එපා වෙනවා gedara. ඇයි අර පලිබෝධේ නැන්නේ? නේද? පලිබෝධ නැති කරගන්නයි ඕනේ. ඔව් පලිබෝධ. ඊළඟට කියනවා කම්මංච අලුත් කර්ම නව කර්ම ආදිය. දැන් ඔබට තියෙනවා නම් වෙන වෙන කර්මාන්ත ආදිය. ඉතින් ඔබේ රැකී රක්ෂාව වුණත් යම් ප්‍රමාණයකට මේකට පලිබෝධයක්ද නැද්ද? පලිබෝධයක් තමයි. නේද? පැවිදි අපිටත් එහෙමයි. පැවිදි අපිටත් පින්නතුනේ නොඑක් දේවල් තියෙනවනේ කර්මාන්ත හැටියට අද වෙනකොට කෙරෙන. කර්මාන්ත කිව්වා මොනවද? සමහර විටකදී වඩු වැඩත් කරනවා, මිසන වැඩත් කරනවා. සමහර වෙලාවකදී පින්නතුනේ නැකත් ආදිය සකසනවා. ඔය නොඑක් දේවල් පින්නතුනේ අපේ සමාධිය වලද්දි පරිබෝධ. අතීතයේ රජවරු විහාර හැදුවා රජවරු විහාර නඩත්තු කළා ඒ නිසා මහා විහාර කොයිතරම් හැදුවා වුණත් හාමුදුරුවන්ගේ සමාධියට ඒක බාධාවක් උනේ නැහැ. අද වෙලා තියෙන්නේ හදන්න වෙන්නේ හාමුදුරුවන්ට නඩත්තු කරන්න වෙන්නේ හාමුදුරුවන්ට සමාධිය තමයි වඩන්න බැරිම වෙන්නේ. පලිබෝධය වෙන්නේ ඒක. ඒක පලිබෝධයක්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි අද්දානං අද්දානං කියලා කියන්නේ පින්වත්නි නිමාවක් නැති ගමං දේශනාවේ කියනවා පින්නතුනේ ඇතිවෙන් නැති දේවල් වලින් එකක් තමයි ගමන් යනවා කියන එක. සමහර අයට ගමන් ගිහිල්ලා ගිහිල්ලා එක තැන ඉන්නකොට උමතු වෙනවා වගේ. ගමන තියෙන්න ඕන පින්නත්. ඒ ගමන් ගිහට ඇති වෙන්නේ අද්ධානං කිව්වේ ඒක. ඒ ගමන් එහෙමත් කොහෙන් කෙලවර වෙනවද දන්නේ යන්නේ අනුරාධපුරේ වුණාට එන්නේ යාපනේ. ඒ වගේ අර කෙලවරක් නැහැ. එකකින් එකක් එකකින් එකක් එහෙම එහෙම පින්වත්ටි අද්ධානං කිව්වේ ඒකයි. දීර්ඝ ගමන්. කෙලවරක් හොයන්න බැරි ගමන. ඒවට ගිජු වුණහමත් ඒකත් පලිබෝධයක් සමාධියට. ඊළඟ එක තමයි පින්නතුනේ ඥාති. ඥාති කියලා මෙතන කිව්වේ ඔබේ නම් ඥාතියෝ අඹදරුවෝ වෙන්න පුළුවන්. ස්වාමි භාර්යාවරු වෙන්න පුළුවන් මොනවා වුණත් මේ යුතුයකම් කරන්න එපයි කියලා ඉතින් ආයෙත් පලිබෝධේ හදා ගන්නවා. යුතුයකම් නොකර බෑනේ. මොනවා වුණත් අපේ ලේනේ කියලා හරි ආයෙත් අර පලිබෝධේ හදා ගන්නවා. ඊට පස්සේ දැන් ගෙදරක අපි හිතමු ඥාතියෙක් රෝගී වෙලා ඉන්නවා කියලා. පලිබෝධයක්. එතකොට ප්‍රතිකාර කරනවා නම් ප්‍රතිකාර කරලා හරි ඉක්මනට සුවපත් කරගන්න ඕන මේ පලිබෝධේ මග හරව ගන්න. ඉතින් මෞපිය උපස්ථාන ආදී පින්නතුනේ ඒවත් යම් ප්‍රමාණයකට පලිබෝධ. නමුත් පින්නතුනේ ඒ තුලත් කුසලයක් වඩා ගන්න අවකාශ නැතුව නෙමේ. ඒකත් මහානීය පූජාවක් පින්වත්නි. එතකොට ස්වාමින් වහන්සේලාගෙනම් සද්දි විහාරයක අන්තේවාසික ශිෂ්‍ය බාලාදීන්ගේ යුතුයකම් ඉටු කර කර ඉන්නකොට ඒවත් ඉතින් ඵලිබෝධ තමයි. ඒවත් ඵලිබෝධ. නමුත් ආයතනික වශයෙන් සමාජ සංස්ථා වශයෙන් පවතිනකොට පින්නතුනේ අද වෙනකොට මේවා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නත් කරන්නත් බැරි තැනකට ඇවිල්ලා ඉන්නවා. නමුදු පින්වත්නි ගිලෙන නැව් අතරේ Tamange නැව ගිලෙන්නේ නැති වෙන්න යාත්‍රා කරගන්න බඩුත් එක Taman දැනගන්න ඕනේ. ඒක Tamange දක්ෂතාවය. ඊළඟට ආබාධෝ. ආබාධෝ කියන්නේ ලෙඩ රෝග. නොඑක් නොඑක් රෝගාබාධ වලින් පීඩා විඳිනවා නම් ඒ රෝගාබාධ ආදී පින්නතුනේ තියෙන්න තියෙන එක පරිබෝධයක්. ඒවා ඉක්මනට සුව කරගන්න ඕන ප්‍රතිකාර ආදී කරලා ඒවා සුව කරගන්න ඕනේ. ඊළඟට පින්නතුනේ ගන්ථා ගන්ථා කියලා කියන්නේ නොඑක් පර්යේෂණ ඊළඟට ග්‍රන්ථ කරන එහෙමත් නැතිනම් ග්‍රන්ථ කියවීම පර්යේෂණ කිරීම ආදී ඒක එපා කියනවා නෙමෙයි. ඒකම කාරණේ කරගත්තොත් ඒක සමාධියට බාධාවක්. ඒක උවමනයි. නමුත් ඒකම ලෝකය කරගත්තොත් ඒකම ජීවිතේ කරගත්තොත් සමාධියක් වැඩෙන්නේ නැහනේ. සමාධියක් වඩන්න බෑ. ඉද්ධි කියලා කියන්නේ පෘ탁ජන 이르දි. පෘ탁ජන 이르දි. ඒ වායට බැසගත්ම පින්නතුනේ ඒ 이르දිය අරමුණු කරනවා මිසක පින්නතුනේ සමාධි අරමුණු කරන්නේ කරන්නේ නැහැ. ඉතින් මේවා සමාධියක් වඩද්දි පින්නතුනේ සමාධියකට තිබෙන්නා වූ ඵලිබෝධ මේ ඵලිබෝධ නැති කරගෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් කල්යාණ මිත්‍ර උත්තමයෙකුගෙන් මනා සමාධි නිමිත්තක් කමඨහන් අරමුණක් භාවනා අරමුණක් ලබාගෙන පින්නතුනේ භාවනාව ආරම්භ කරන්න ඕනේ. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ ශාසනයේදී අන්න ඒ භාවනා අරමුණ මනාව දෙන ඊට මඟ දක්වන්නා වූ උත්තමයන් වහන්සිට මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ಜಾති ධම්මා සත්තා ජාතියා පරිමුංචಂತಿ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය කල්යාණ මිත්‍ර වූ මා කරා පැමිණ මේ ලෝකේ අනේකවිද සත්වයෝ ජාත්‍යාදී සංසාර දුකින් මිදෙනවා කිව්වා. කවුරු කරා පැමිණිලාද? තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ කරා පැමිණිලා. ਸਰවාකාරින් තථාගතයන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් වෙනුතුනේ අපිට. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ළඟට ඇවිල්ලා තමයි ලෝක සත්වය සසරින් ගැලවෙන්නේ. ඒ නිසා අද මේ දේශනා කලේ පින්වත්නි අවසාන විමුක්තායතනය පිළිබඳව දැන් විමුක්තායතන සූත්‍රය නැවත විමසනකොට අපිට සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න අවස්ථා තියෙනවා පින්නතුනේ පහක්. අවස්ථා පහක්ම තියෙනවා. හැබැයි ඒ අවස්ථා පහෙන් දේශනා කිරීම මම කරනවා. ඒක මට විමුක්තායතනයක්. ශ්‍රවණය කරනකොට ඒක ඔබට විමුක්තායතනයක්. ඉතිරි අවස්ථා සියල්ලමත් ඔබ විසින් ඔබ ඇති කරගත යුතු අවස්ථා. පින්නතුනේ නුවරට යන්න ඕන කෙනා මොන පාරව අහලා තිබ්බත් නුවරට යනවාමයි. ඒ වගේ මොන බාධක තිබුණත් පින්වත්නි මේ මාවතේ කල යුත්ත නිවන වෙනුවෙන් කරනවමයි සසරෙන් ගැලවෙන්න බලවත් වමනාවක් තියෙන සත්පුරුෂයා. ඔබටත් මේ විමුක්තායතන සූත්‍ර දේශනාව සැබවින්ම විමුක්තායතනයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවටපත් කරනවා පින්වත්නි අදත් මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරමින් අපේ කමානී මායා දුන්න පින්වන්ත මෑණියන් ඒ වගේම රුක්ලන්ත මායා දුන්න පියතුමන් ආදී පින්වන්ත පිරිස දායකත්වයේ ධර්මින් කටයුතු කරන අපේ හේමක මහත්මාණන්ගේ සංවිධායකත්වයට ඇතිව මේ රැස් කරගත් සියලු කුසල් සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් ඒ වගේම අප අපටත් නමින් මිය ගිය හැමටත් සියලු සසර දුකින් මිදී ලබන උතුම් අමා මහ නිවන පිණිසම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක් රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ